කෙටියෙන් පොඩ්ඩක් මතක් කරන්නම් අපි මොනවද සාකච්ඡා කළේ කියලා. ඉතින් බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරන්න මුල්ුණේ එක්තරා සිද්ධියක්. බුදුරජාන් වහන්සේ රජගහනුවරත් නාලන්දාවත් අතර දීර්ඝ මාර්ගයක ගමන් කරන්න පෙළඹෙනවා මහා සංඝරත්නයත් සමගම. මේ අවස්ථාවේදී සුප්පිය කියන තවත් කෙනෙක් අපි කියමු එයා එන විදිහට එතනත් ඇවිල්ලා පරිබ්‍රාජකෙක් මේ සුප්පිය කියන පරිබ්‍රාජකයාත් එතුමාගේ අතවැසියෙක් වෙන බ්‍රහ්මදත්ත කියන තැනත්තත් උතර මේ භික්ෂුන් වහන්සලා එක්ක බුදුරජාණන් වහන්සේ එක්ක ඒ දීර්ඝ මාර්ගයේ එකට ගමන් කරනවා. ඒතර සුප්පිය කියන පරිබ්‍රාජකයා දිගටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහා සංඝරත්නයේ අගුණ එහෙම නැත්නම් නුගුණ කියමින් එක්තරාන්දමකින් බැලවදිනවා එයාගේ ගෝලයා වෙච්ච බ්‍රහ්මදත්ත ඒක අනිත් පැත්ත කරනවා. ඒ කියන්නේ එයා පුළුවන් තරම් ප්‍රශංසා කරමින් බුදුරයන් වහන්සේටත් ධර්ම රත්නයටත් සංඝ රත්නයටත් ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කරනවා. ඉතින් මේ වෙලාවේදී මේ කතාව මුල් කරගෙන විචුන් වහන්සලා අතර පසු දිනයකදී එක්තරා අන්දමක කතා සංවාපයක් ඇති වෙනවා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සලාට මතක් කරන්නේ මේ යම්කිසි කෙනෙක් ප්‍රශංසා කරද්දිත් යම්කිසි කෙනෙක් නිඳා කරද්දිත් ඒ අහන භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් මේ බුදුරජාන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙයින් ඒ සම්බන්ධයෙන් උද්දාමයකට ලක්වීමක් හෝ එහෙමත් නැත්නම් කනගාටුල්පත් වීමක් වෙන්නේ නැතුව හිත පුළුවන් තරම් මධ්‍යස්තව තියාගෙන කැළඹීමක් ඇති කරගන්න නැතිව පුළුවන් තරම් ඒ කියන්නේ මොකද්ද කියලා සාවධානව අහුම්කන් දීලා ඒකේ ඇත්ත නැත්ත පිළිබඳව නුවණින් විමසන්න. අවස්ථාවක් ලැබුණොත් ඒක ඇත්ත නැත්ත හෙලි කරන්න කියන කාරණාව තමයි මතු කරලා දෙන්නේ. ඒතර ඇතම් වෙලාවට බුදු දහම વિશેහි නැත්නම් බුදුරජාණන් වහන්සේ વિશેහි මහා සංඝරත්නය વિશેහි විවිධාකාර නින්දා එල්ල වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඇතම් වෙලාවට අපි ශ්‍රද්ධාවන්ත පින්වතුන් ශ්‍රද්ධාවන්ත ස්වාමීන් වහන්සේලා ඉතින් මේ පිළිබඳව හිතේ කැළඹීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ එහෙම කැළඹීමක් ඇති කරගන්න නැතිව එතෙන්දි බොහොම සාවධානව ඒවට අහුම්කන් දීලා ඒකේ යම් සත්‍යතාව සත්‍යතාවයක් තියෙනවා නම් ඒක පිළිගන්න අසත්‍යතාවයක් තියෙනවා නම් ඒක බැහැර කරන්න. එතෙන්දි අපේ හිතවල කැළඹීමක් ඇති කරගත්තොත් එහෙමත් නැත්නම් උච්චාවච භාවයක් ඇති කරගත්තොත් එතෙන්දි අපේ ප්‍රතිපදාවටම තමයි හානියක් වෙන්නේ. මේ කාරණාවම අනිත් පැත්තට බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා සම්බන්ධව දේශනා කරනවා. ඊළඟට මතු කරන ප්‍රධාන කාරණාව තමයි මේ බුදුරජාන් වහන්සේට විශේෂයෙන්ම යම්ස කෙනෙක් ප්‍රශංසා කරද්දී මේ ප්‍රශංසා කිරීම සඳහා පදනම වශයෙන් ඔවුන් භාවිතා කරන්නේ සීලය. ඒතර මේ සීල පදනම බුදුරජාන් වහන්සේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්වන පරිද්දෙන් ඉතින් බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරන්න තරම් <clears throat> මහාර්ග දෙයක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් බුදුරජාන් වහන්සේ සතුන් මරන්නේ නැහැ කියලා උන්වහන්සේට ප්‍රශංසා කරනවා කියන එක ඉතින් මහා දෙයක් නෙමෙයි. මොකද මේ සතුන් නොමරන ගිහි පින්වතුනුත් ඉන්නවා. සතුන් නොමරන බුදුන් සරණ ගිය ශ්‍රාවකයොත් ඉන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට විශේෂයෙන් සතු මරන්නේ කියලා කැම්සි කෙනෙක් සීලය මුල් කරගෙන ප්‍රශංසාවක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියලා මේවා මේ බොහොම අල්ප මාත්‍ර වූ දේවල්. සීල මාත්‍ර වූ දේවල් මේ මේට වඩා බොහොම ගම්භීර වූ ගුණ කදම්බයක් බුදුරජාණන් වහන්සේ සතුව තියෙනවා. අන්න ඒක තමයි මතු කළා දෙන්නේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ පුරාවටම. විශේෂයෙන් අපි දන්නවා කෙනෙක් ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වෙන්නේ බොහොම කලාතුරකින්. මොකද හුඟක් දෙනෙක් කාමයන් තුලම නැගගෙන කාමයන් තුලින්ම මුසපත් වෙලා ඉඳුරන් පිනවමින්ම ගත කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අතරින් ඊටාම සල්ප පිරිසයි මේ ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙලා ඒ සඳහා වෑයමක් දරන. නමුත් අවාසනාවකට ඒ ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වෙච්ච පිරිසක් ඇති කරගන්නා විවිධාකාර මතිමතාන්තර ඒ අයගේ හිතවල පහළ වෙන විවිධාකාර දෘෂ්ටීන් වල හිරවීමක් සිද්ධ වුණොත් එතෙන්දී ඇත්තටම ලොකු පරිහානියක් තමයි සිද්ධ වෙන්නේ. මේ මනුස්ස ලෝකේ නැත්නම් <clears throat> දිව්‍ය ලෝකවල වේවා මේ පහළ වෙච්ච පිරිසෙන් ඊටාම අතලොස්සයි ආධ්‍යාත්මික ජීවිතේට නැඹුරු වෙන්නේ. හැබැයි ඒ පිරිසත් අර විදිහට ගිහිල්ලා දෘෂ්ටිගත වුණොත්, දෘෂ්ටිවල හිර වුණොත්, එතනින් ලොකු අකරතැබ්බයක් තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ බඳු තත්වයක තමයි බුදුරජාන් වහන්සේ කෙනෙක් පහළ වෙලා මේ දෘෂ්ටි ජාලාවෙන් මේ සත්‍යාව නිදහස් කරගන්න ධමයක් දේශනා කරා. ඔන්න ඔය කාරණාව තමයි විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ මතු කරන්නේ. තමන් වහන්සේට යම් කෙනෙක් සකාරණව කාරණා සහිතව ප්‍රශංසාවක් කරනවා නම් එතන මෙන්න මේක තමයි ඊටාම වටිනා කාරණාව. මොකද මේ විවිධාකාර දෘෂ්ටීන් වල හිර වෙච්ච දෘෂ්ටිගත වෙච්ච තත්ත්වයක් තමයි මේ ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වෙච්ච කෙනෙකුට පවා තියෙන්න ඉඩ තියෙන්නේ. ඒ නිසා ඒ අයව මේ දෘෂ්ටි ජාලාවෙන් නිදහස් කර ගැනීම, දෘෂ්ටි දැලෙන් නිදහස් කර ගැනීම ඒ අය තුල නිවීමක් සාක්ෂාත් කරගන්න අවශ්‍ය පදනම පසුබිම සකස් කර දීම මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වීම නිසා සිද්ධ වෙන ආශ්චර්ය ධර්මයක්. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ එක එකක් ගානේ දෘෂ්ටීන් විස්තර කරනවා. ඉතින් මේ පිළිබඳව මතක ඇති. අතීතයේ මුල් කරගත්තු දෘෂ්ටීන් 18ක් විස්තර වෙනවා. ඒකේ සාස්වතවාදයේ මුල් කරගත්තු දෘෂ්ටි 4ක් ඊළඟට ප්‍රදේශයක් සාස්වත ප්‍රදේශයක් සාස්වත නොවන ඒකච්ච සස්සතවාද කියලා දෘෂ්ටීන් තවත් හතරක් ඊළඟට අනන්ත අන්ත අනන්තවාද කියලා මේ පවතින ඉන්න දිගට පවත්නා ආත්මයේ වපසරිය ගත්තොත් එයාගේ දිග බලල ගත්තොත් එයාගේ පැතිරීම ගත්තොත් ඒක අනන්තයිද නැත්නම් අනන්ත නැද්ද ඒකට සීමාවක් තියනවාද මෙන්න මේ බඳු කාරණා මුල් කරගෙන හටගන්නා දෘෂ්ටීන් හතරක් ඊළඟ අමරා වික්ෂේපවාදය කියලා හරියට එක කෙලින් උත්තරයක් දෙන්නේ නැතුව ඍජු පිළිතුරක් දෙන්නේ නැතුව ඍජු දර්ශනයක් ඉදිරිපත් කරන්නේ නැතුව ආදාගේ යන වගේ ප්‍රතිපදාවක් අනුගමනය කරන ඒබඳු දෘෂ්ටීන් තවත් දෙකක් තවත් හතරක් ඊළඟට අදිච්ච සමුප්පන්නවාද කියලා මේ සාමාන්‍යයෙන් ලෝක දේවල් සිද්ධ වෙන්නේ හේතුඵල දහමක් අනුවයි කියලා අපි අහලා තිබුණාට ඇතම් දෘෂ්ටීන් ඇතම් ගත්ත පිරිසක් ඉන්නවා ඒ අය මේ හේතුඵල ධහම සම්පූර්ණව ප්‍රතික්ෂේප කළා. ඒ අය දේශනා කරන්නේ මොකද්ද? මේ ලෝකෙ පහළ වෙන මේ ලෝකෙ සිද්ධ වෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හුදෙක් කිසිම ඒ බඳු හේතුවකට අනුරූපව නෙමෙයි. ඒවා ඉබේ පහළ වෙනවා. කියන්නේ ඉබේ සිද්ධ වෙනවා කියන ඒ බඳු දෘෂ්ටි දෙකක්. මේ විදිහට අතීතය මුල් කරගත්ත දෘෂ්ටි 18ක් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. මේ 18ම නැවත නැවත මතක් කරද්දී බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඉතින් මේ දෘෂ්ටිවල තියෙන උල උන්වහන්සේ තේරුම් ගත්ත ආකාරය. මේකේ තියෙන හානිය තේරුම් ගත්ත ආකාරය. මේ හානිය තේරුම් අරගෙන ඒ දෘෂ්ටිගත වීම දෘෂ්ටිගත වීම නිසා කෙනෙක්ට වෙන්න පුළුවන් පරිහානිය තේරුම් අරගෙන ඒවා පරාමර්ශණය වීම නිසා කෙනෙක්ට අත් වෙන ඉරණම එයාගේ ඊළඟ භවය තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ සියල්ලම අතහැරලා දැම්මා. ඒකක්වත් පරාමර්ශණය නොකර මේ කතා කරන දෘෂ්ටි වලින් එහාට ගමන් කළා. ඒතකොට මෙන්න මේ උන්වහන්සේ අවබෝධ කරගත්ත ඒ ධර්මයටවත් උන්වහන්සේ ඇලුනේ නැහැ. අනුපාදා විමුක්තෝ භික්කවේ තථාගතෝ. ඒ නිසා කිසිවක් උපාදාන නොකරන නොකර සියල්ලෙන් නිදහස් වෙච්ච විමුක්ත වෙච්ච තත්වයකටපත් වෙන්න බුදුරජාන් වහන්සේට හැකියාව අවස්ථාව ලැබුණා. ඉමේඛෝතේ භික්ඛවේ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබෝධා සන්තා පනීතා අතක්කා වචරා නිපුණා පණ්ඩිත වේදනීයා යේ තථාගතෝ සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති ඒ කියන්නේ මේ අතිශය ගම්භීර වූ පහසුවෙන් දකින්න අමාරු පහසුවෙන් අවබෝධ කරගන්න අමාරු ශාන්ත ප්‍රනීත හුදෙක් තර්කයට ගෝචර නොවන ප්‍රඥාවන්තයින්ට නුවණින් අවබෝධ කරගන්න හැකිවන සාක්ෂාත් කරගන්න හැකිවන ඒ දහමක් බුදුරයන් වහන්සේ තමා විසින්ම අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන ලෝකෙට දේශනා කළා. යේහි තථාගතස්ස යථාබුච්ඡං වන්නං සම්මා වදමානා වදෙය. මෙන්න මේ කාරණාව තමයි හේතු කාරණා සහිතව මෙන්න මේ නිසයි භාගතුන් වහන්සේ ප්‍රශංසනීය වෙන්නේ. මිනිසයි භාගතුන් වහන්සේ ප්‍රශංසාවකට සුදුසු වෙන්නේ කියලා යම්ස කෙනෙක් කතා කරනවා නම් ප්‍රශංසා කරනවා නම් අන්න ඒක සැලකිය යුතු ප්‍රශංසාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ අපරන්ත කප්පික කියලා තවත් දෘෂ්ටි 44ක් පෙන්නනවා. ඒකේ මරණයෙන් මත්තේ යම්සි කෙනෙක් ඒ යම්සි පවතින ආත්මයක් ඒක දිගට පවතිනවා. ඒක විනාශ වීමක් නෑ. ඒක දිගට පවතිනවා කියලා ගත්ත මරණින් මත්තේ ප්‍රකාශ වෙන ස්වභාවයක්. ඒත් එතන සංඤීවාද 16ක් කියලා. ඒ කියන්නේ මේ මරණින් මත්තේ පවතින ඒ ආත්මය ඒක සංඥාවක් සහිතයි. කියන කාරණාව මුල් කරගෙන දෘෂ්ටි 16ක් හටගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අසංඤීවාද කියලා ඒ පවත්නා වූ ඒ ඒ දිගට පවතින ඒ යම්කිසි ආත්මය සංඥාවක් නැහැ සංඥා රහිතවයි තියෙන්නේ කියලා ඒ බඳු දෘෂ්ටි 8ක්. මේව සංඤීන අසංඤීවාද කියලා මේ දිගට පවතින ඒ ආත්මය සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා තවත් දෘෂ්ටි 8ක්. අන්න උච්ඡේදවාද කියලා සම්පූර්ණයෙන්ම මේ මරණයන් මැත්තේ උච්ඡේදයකට ලක් වෙනවා. මේක සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ආත්ම භාවයක් කලින් තිබුණා මේ ජීවිතයේදී තිබුණා ඒ ජීවත් වෙච්ච ආත්ම භාවය මරණින් මත්තේ මරණ මොහොතේදී සම්පූර්ණයෙන්ම විනාශයට ලක් වෙනවා උච්ඡේදයට ලක් වෙනවා මේ කාරණා මුල් කරගත්ත තවත් දෘෂ්ටි හතක් ඊළඟ ditta ධම්ම නිබ්බාන වාද කියලා තවත් දෘෂ්ටි පහ ඒ කියන්නේ තැනැත්තෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා ඒ පුජ්‍යලයා මෙලවදීම නිවන් දකින්නවා ඒ පුජ්‍යලයා තමයි නිවන් දැක්කේ ඒ නිවන කියන්නේ මොකද්ද? කෙනෙක් කියනවා ඒ නිවන කියන්නේ මේ පංචකාමයන් සන්තරපණය කරගෙන පුළුවන් තරම් පස්කම් සැපසු විඳින්මින් මේ ඉඳුරන් පිනවීම තමයි ගන්න තියෙන හොඳම නිවන. එහෙම ප්‍රකාශ කරන එක දෘෂ්ටියක්. තවත් කෙනෙක් කියනවා මේ වර්තමාන භවයේදීම ප්‍රථම ධානය සාක්ෂාත් කරගෙන ඒ තුල වාසය කිරීම තමයි නිවන කියන්නේ. තවත් කෙනෙක් කියනවා නෑ ඒක නෙමේ ဒုတိ ය ධානය තමයි. තවත් කෙනෙක් කියනවා තුන්වෙනි ධ්‍යානය තමයි තවත් කෙනෙක් කියනවා හතරවෙනි ධ්‍යානය තමයි කියලා. මේ විදිහට මෙලවදීම සාක්ෂාත් කරන එහෙමත් නැත්නම් පුද්ගලයෙක් විසින් සාක්ෂාත් කරන නිවනක් සම්බන්ධයෙන් දෘෂ්ටි පහක් සුරයන්වාස පෙළලා දීලා තියෙනවා. ඒතර මේ හැම දෘෂ්ටියකම දකින්න තියෙන එක ප්‍රධානම ලක්ෂණයක් තමයි මේ හැම එකකම ආත්මවාදයක් තියෙනවා. කෙනෙක් ඉන්නවා කියලා හිතා ගැනීමක්, පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතා ගැනීමක් සත්වයක් පවතිනවා කියලා හිතා ගැනීමක් මත පදනම් වෙලා තමයි මේ සියලුම දෘෂ්ටීන් පෙන්ලා දීලා තියෙන්නේ. මේ දෘෂ්ටීන් කෙනෙක්ගේ හිතවල හටගන්න. ඊට පස්සේ දැන් මේ විදිහට දේශනා කළා. දැන් බුදුරජාණන් වහන්සේ දැන් සමස්තයක් වශයෙන් මේ දෘෂ්ටි හටගත් හටගන්ත ආකාරය මතු කරනවා මේකට ඇත්ත වශයෙන්ම හේතුව ඒතර අවිද්‍යාව. ඒ කියන්නේ මේ දෘෂ්ටිගත වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි අවිද්‍යාව. අජානතං අපස්සතං. වේදේතං තණ්හා ගතානං පරිතස්සිත විත්තං විතමේව. එතකොට මේ අයට නුවණ මදකම නිසා ඒ වගේමයි සත්‍ය නොදැකීම නිසා හිත යම්කිසි අදහසක් ගත්තාම හිතට යම්සි වැටහීමක් ඇති වුනහම ඒකට යම් ඇලීමක් ඇති කරගෙන ඒට යම් බැඳීමක් ඇති කරගෙන ඒක ඒකට යම් තණ්හාවක් ඇති කරගෙන ඒ තණ්හාවෙන් එක්තරා අන්දමක මෙහෙවලා තමයි මේ දෘෂ්ටි ඒගොල්ලෝ පරාමර්ශණය කරලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් කියනවා දිට්ඨි උපාදාන කියලා. ඒතර මේ දෘෂ්ටියක් උපාදාන වෙලා තියෙනවා. ඒ උපාදාන වීම හරහා ඒ අයගේ හිත්වල යම්කිසි පරිත්‍රාසයක් ඒ කියන්නේ යම්සි පැටි ගැනීමක් එහෙමත් නැත්නම් ඒ දෘෂ්ටිය තිබීම නිසා ඒ අයට කෙනෙක් කුජලයේ තැනැත්තෙක් මමෙක් වශයෙන් ප්‍රකාශ කිරීමේ හැකියාවක් ඒ කුජල භාවය හොඳට ඉස්මතු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. බැරි වෙලාවත් හැබැයි ඒ දෘෂ්ටියට කවුරු හරි පටහැනිව කතා කරනවා නම් වෙනත් දෘෂ්ටියක් ඉදිරිපත් කරනවා නම් ඉතින් එතකොට මේ තනත්තා අතිශයින් දුකට පීඩාවටපත් වෙන්න පුළුවන්. සමහර විට අර දෙවනි තනත්තත් එක්ක රණ්ඩුවට යන්නත් පුළුවන්. යුද්ධ කලකෝලාහල වලට යන්නත් පුළුවන්. ඉතින් මේ දෘෂ්ටීන් නිසා හටගන්නා විවිධාකාර කලකෝලාහල අද උනත් ලෝකේ දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා ආගම් ආගම් අතර ඇති වෙන ප්‍රශ්න හුඟක් දුරට මේ දෘෂ්ටීන් පදනම් වෙලා තමයි තියෙන්නේ. ඒ වගේමයි පැවිද්දන් පැවිද්දන් අතර ඇති වෙන ප්‍රශ්න හුඟක් වෙලට මේ දෘෂ්ටීන් නිසා තමයි ඇතිලා තියෙන්නේ. ඒ නිසා මේ දෘෂ්ටිගත වීම සිද්ධ වෙන්නේ එක්තරාන්දමකින් තමන්ගේ හිතේ පහළ වෙච්ච අදහසකට ඒ යම් දැක්මකට ඇදිලා බැදිලා ඒක අල්ලගෙන පරාමර්ශණය කරගෙන. ඒක නිසා පහළ වෙන්නේ තවදුරටත් හිතේ යම් කිසි දුකක් පීඩාවක් බරවීමක් හිරවීමක් තැති ගැනීමක් ඒකට විරුද්ධව කවුරු හරි ප්‍රකාශ කරද්දි කතා කරද්දි එතනදී තවදුරටත් සිද්ධ වෙන්නේ හිත තැති ගැනීමක් ඒ අයත් එක්ක ද්වේෂයක් වෛරයක් පහළ කර ගැනීමක්. මේ කාරණාවත් බුදුරජාන් වහන්සේ මේ එක එකක් දෘෂ්ටීන් සම්බන්ධයෙන් විස්තර කරලා දෙනවා. ඊට පස්සේ මේ හැම දෘෂ්ටියක්ම ස්පර්ශය පදනම් කරගෙන තමයි පහළ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යම්සි දෙයක් එක කල්පනා කළා මනෝමය වශයෙන් හිතට ස්පර්ශ වෙලා ඒ අදහස් මත පදනම් වෙලා තමයි එක්කෝ යම්ස කෙනෙක් මේ දෘෂ්ටි ඇති කරගෙන තියෙන්නේ. එහෙමත් නැත්නම් ඒ අය උපකල්පනයක් කළා, තර්ක කළා, එහෙම හදාගත්ත ඒ තර්කානුකූලව ඇති කරගත්ත යම්සි දැක්මක්, දෘෂ්ටියක් මුල් කරගෙන තමයි මේ දෘෂ්ටි ඇති වෙලා තියෙන්නේ. මේ හැම තැනකදීම අපිට පේන්න තියෙනවා මේ සලායතනයන් මුල් වෙලා තියෙනවා. ඒක ඇහෙන් දැක්ක දෙයක් මුල් කරගෙන ඒක කනෙන් ඇහිච්ච දෙයක් මුල් කරගෙන නාසයට දිවට කයට දැනෙච්ච දෙයක් මුල් කරගෙන එනත් එහෙමත් නැත්නම් හිතට ආපු අදහසක් හිතට ආපු සිතුවිල්ලක් හැඟීමක් මුල් කරගෙන තමයි මේ සියලු දෘෂ්ටීන් පහළලා තියෙන්නේ. ඒ කියන්නේ සලායතනයන් මුල් කරගෙන තමයි මේ දෘෂ්ටි පහළලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා తత్ర භික්ඛවේ යේතේ සමන බ්‍රාහ්මනා සස්සත වාදා සස්සතං අත්තානංච ලෝකංච පඤ්ඤාපෙන්ති චතෝහි වත්තුහි තදපි පස්සපච්චය දැන් එක උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් සාස්වත වාද හතරක් පෙන්ලා දුන්නා මේ බ්‍රහ්මජාල සූත්‍රය තුල මෙබඳු සාස්වත වාද හතරම පහළ වෙන්න නම් ස්පර්ශය මුල් වෙලා තියෙනවා. ඒ අය කල්පනා කළා හිතෙන් හිතලා එහෙම තමයි මේවා පහළ කරගෙන තියෙන්නේ. ස්පර්ශය මුල් කරගෙන. මොකද ඒ විදිහටම අනිකුත් සියලුම දෘෂ්ටීන් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ එක එක දෘෂ්ටියක් ගානේ සදපි පස්ස පච්චයා සදපි පස්ස පච්චයා. මේ සියල්ලම ස්පර්ශයේ පදනම් කරගෙනයි පහළ වෙලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ස්පර්ශයෙන් තොරව කිසිසේත්ම මේ දෘෂ්ටි පහළ වෙන්න හැකියාවක් නැහැ. අඤ්ඤත්‍ර පස්සා පටිසංවේදිසන්තේති නේතං ථානං විජ්ජතු ස්පර්ශයක් සිද්ධ වුණේ නැත්නම් මේ දෘෂ්ටි පහළ වෙනවා කියලා කියන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ස්පර්ශය පදනම් කරගෙනමයි මේ දෘෂ්ටි පහළ වෙලා තියෙන්නේ. එහෙනම් ස්පර්ශය කියන එක අනිවාර්ය අංගයක්. ස්පර්ශයෙන් තොරව මේ දෘෂ්ටි පහළ වෙන්න විදිහක් නැහැ. ඉතින් තවත් කෙනෙකුට ඒ නිසා තරක කරන්න පුළුවන් යම් හැකියාවක් තියෙනවා නම් අපිට ස්පර්ශය නිරුද්ධ කරන්න. ස්පර්ශය අභිබවා යන්න එහෙනම් කෙනෙකුට දෘෂ්ටි ගත වෙන්නේ නැතිව දෘෂ්ටි පරාමර්ශණය කරන්නේ නැතිව ඉඳීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම බුදුරජාණන් වහන්සේ කර සොයා ගැනීමක් කියන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ස්පර්ශයෙන් ඔබට යන හැකියාවක්. මේ පින්දුන්ට මතක ඇති සමහර විට මජ්ජේ සූත්‍රයේ ඉදිරිපත් වෙන කාරණාවක් අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් අතර අපේ හිත දෝලණය කිරීමක් තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් හිතන්න අපේ යම් කිසි රූපවාහිනී වැඩසටහනක් නරඹමින් ඉන්නවා. මේ වැඩසටහන ටිකක් අවසන් වෙගෙන යනකොට ටිකක් කම්මැලි කමක් එහෙම හිතේ ඇති වුණොත් අපි ඉක්මනට ඉක්මනටම වෙනත් නාලිකාවකට මේ රූපවාහිනී රූපවාහිනිය මාරු කළා. ඒ වෙනත් නාලිකාවක ප්‍රදර්ශනය කරන අරිට වඩා යම්සි උද්වේග කර යම්සි ප්‍රාසජනක නාට්‍යයක් වෙන්න පුළුවන් චිත්‍රපටයක් වෙන්න පුළුවන් බලන්න පෙළඹෙනවා ඊට පස්සේ අපි හිතමු ඒක දැන් ඔන්න අවසන් වේගෙන යනවා ඒක ටිකක් කම්මැලි බර වේගෙන එනවනම් ආයෙත් අපි channel එක මාරු කරලා තවත් වෙනත් අපි කැමති ක්‍රීඩාවක් වේවා තවත් මොකක් හරි සින්දුවක් ගීතයක් වේවා මේ මොකක් හරි බලන්න පෙළඹෙනවා එතකොට අපිට පේනවා මේ මුළු චිත්‍රයම අපි බලන්න කැමති නෑ මේ ටිකක් කම්මැලිකමක් එනකොට ඒ පහළ වෙච්ච ස්පර්ශය දුර්වල වෙලා නිරුද්ධ වෙලා යනකොට අපි ඉක්මනටම අලුත් ස්පර්ශයකට බාධා වෙනවා. ඒ නිසා ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් අතර තමයි අපි නිරන්තර දෝලණයකට ලක් වෙලා ඉන්නේ. හැබැයි මේක මෙහෙවන්නේ තණ්හාව තුලින්. ඉතින් අපිව පොළඹවනවා මේ මේක දැන් කම්මැලි අරක බැලුවා නම් හොඳයි මේක දැන් බැලුවා ඇති කියලා අපිව හැමතිස්සෙම ඊළඟ දෙයකට පොළඹවන ගතිය මේ තණ්හාවේ තියෙනවා. එයා තමයි මේ ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් දෙක හැමතිස්සෙම ගැටලමින් ඈඳමින් අපි මේ දෙක අතර හිර කරගෙන මේ දෙකට කොටු කරගෙන සීමා කරගෙන පවතින උදව් කරන්නේ. ඒ තණ්හාව. එයා තමයි මහුම්කාරී වශයෙන් පෙන්වන්නේ. ඒකට මේ මහුම්කාරයේගේ ක්‍රියාකලාපය නිසා අපිට නිරන්තරයෙන්ම පස්ස නිරෝධය කියන එක මගහැරෙනවා. මේ පහළ වෙන ස්පර්ශය නිරුද්ධ වෙලා යන අය මේක නැතිවීමකට ලක් වෙන අය මේ ඇතිවීම විතරක් නෙමෙයි නැතිවීමත් මේකට පොදුය කියන කාරණාව අපිට වැටහෙන්නේ මොකද අපි නිරන්තරයෙන්ම අලුත් අලුත් ස්පර්ශයන් හඹාගෙන යනවා අර පහළ වෙච්ච ස්පර්ශය නිරුද්ධ වෙලා යන ආකාරය දකින්න අපි කැමති නැහැ. ඒක අපි හිතන්නේ බොහොම අසුබ දර්ශනයක් බලන්න අකමැති දර්ශනයක් විදිහට තමයි ඒක අපි අර්ථකථනය කරන්නේ. ඒ නිසා අපි මේ පස්ස Nirodhe බලන්නේ නැහැ. හැමතිස්සම ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් අතර තමයි දෝලණය වෙන්නේ. ඉතින් එතකොට මේ ස්පර්ශය නිරුද්ධ කරන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි ආරෂ්ඨාංක මාර්ගය. ඉතින් යම්සි කෙනෙක් එහෙනම් ආරෂ්ඨාංක මාර්ගයේ වඩනවා නම් එයාට අවස්ථාවක් ලැබෙනවා මේ ස්පර්ශයේ මුළු චිත්‍රය දකින්න. ඒ කියන්නේ ස්පර්ශයක් හට ගන්නා හැටි, ස්පර්ශය නිරුද්ධ වෙන හැටි. ඉතින් මේ දේවල් දකින්න දකින්න ස්පර්ශයේ මුල් කරගෙන පහළ වෙන වේදනා සම්බන්ධයෙන් එයා දීලා තිබිච්ච අධික වටිනාකම අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට යාට සැප වේදනාවක් පහළුණත් එච්චර ගාණක් නැහැ. දුක් වේදනාවක් පහළුණත් එච්චර ගාණක් නැහැ. උපේක්ෂා වේදනාවක් පහළුණත් එච්චර ගාණක් නැහැ. මොකද දන්නවා මේ පහළ වෙන වේදනාව ඇතිව නැතුව යනවා. ඊට මුල් වෙන ස්පර්ශයත් ඇතිව නැතුව යනවා. මේ වේදනාව කියන්නේ තනිකරම ස්පර්ශයේ මත පදනම් වෙච්ච ප්‍රතිඵලයක්. ඒ නිසා මෙබඳු ප්‍රතිඵලයක් මත යැපීමෙන් පළක් නැහැ. මේක මගේ වසඟේ පවත්වන්න බෑ. මේ වේදනාව පහළ වීම සඳහා හේතු වෙන්නේ ස්පර්ශයයි ස්පර්ශයේ මත තමයි වේදනාවේ ස්වභාවය තීරණය වෙන්නේ ඒ නිසා මේ වේදනාවන්ට ඇලීමෙන් පළක් නැහැ කියලා යා ටික ටික වේදනානුපසනාවක් වගේ දෙයක් වඩනවා නම් චිත්තානුපසනාවක් වගේ වඩනවා නම් ටික ටික එතකොට මේ වේදනාවන්ගෙන් හිත නිදහස් කර ගැනීමක් ඒ වගේම ස්පර්ශය නිසාම පහළ වෙන සංඥාවන්ගෙන් හිත නිදහස් කර ගැනීමක් ඒ වගේම ස්පර්ශය නිසාම පහළ වෙන සංස්කාරයන්ගෙන් හිත නිදහස් කර ගැනීමක් කරන්න යාට හැකියාවක් ලැබෙනවා. මේ පින්කම අහලා ඇති මේ ස්කන්ධයන්ගෙන් සංස්කාර ස්කන්ධයත් සංඥා ස්කන්ධයත් වේදනා ස්කන්ධයත් මේ ස්කන්ධ තුනටම හේතු වශයෙන් ධහමේ පෙන්වන්නේ ස්පර්ශය. ඒ යම්ස කෙනෙක් මේ ස්පර්ශය අනුවයි මේවා තීරණය වෙන්නේ කියලා හොඳින් තේරුම් අරගෙන ඒ පහළ වෙච්ච වේදනාවට වේවා සංඥාවන්ට වේවා සංස්කාරයන්ට වේවා ඇලෙන්නේ නැතුව ඒවා තව තව පෝෂණය කරන්න යන්නේ නැතුව ඒවත් එක පැටලෙන්න යන්නේ නැතිව ඒවා අතහරින්න ඒවට යන්න ඉඩ හරින්න වාසය කරනවා නම් එතකොට ඒවා අපේ හිතෙන් ඉවත් වෙන්න පටන් ගන්නවා හිත අතහැරලා යන්න පටන් ගන්නවා හිතේ යම්සි සංසිනීමක් පහළ වෙන්න පුළුවන් එතකොට අර සමහර විට ඇතම් කෙනෙක් මේ පස්සපච්චා වේදනා කියන එක හොඳට නුවණින් තේරුම් ගන්නත් ඉඩ තියෙනවා. ඒ බඳු නුවණක් තේරෙන්න වැටහෙන්න වැටහෙන්න නුවණක් Tamange හිත තුළ අවදි වෙන්න අවදි වෙන්න එයා මේ ස්පර්ශය විරුද්ධ වෙන ආකාරය දකිනවා මේ ස්පර්ශයක් පහළ වෙන ආකාරයක් දකිනවා මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණය හොඳට එයාට ප්‍රකට වෙනවා ස්පර්ශයේ මුල් කරගෙන පහළ වෙන වේදනාවන්ගේ සංඥාවන්ගේ සංස්කාරයන්ගේ ස්වභාවයත් එයාට වැටහෙනවා ඉතින් ඒකක්වත් මම මගේ කියාගන්න යන්නේ නැතිව ඒවා උපාදාන කරන්න යන්නේ නැතිව ඒවා අතහරින්න යා පටන් ගන්නවා. අන්න ඒ බඳු මාර්ගයක් බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ බඳු මාර්ගයක් යම්ස කෙනෙක් අනුගමනය කරනවා නම් අන්න ඒ සාමාන්‍ය ස්පර්ශයේ ක්‍රියාකාරීත්වය අභිබවා ඉන් ඔබට යන්න කෙනෙකුට හැකියාව ලැබෙනවා. දැන් තවදුරටත් මේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදී පෙන්නනවා කොහොමද මේ විවිධාකාර දෘෂ්ටි මුල් වෙලා පරිසම්පාන්න වශයෙන් දුකක් පහළ වෙන්නේ. දැන් මේ යම්සි දෘෂ්ටියක් මුල් වෙලා එයාගේ හිතේ උපාදානයක් සිද්ධ වුණා නම් සබ්බේ තේච්චහි පස්සායතනේ පුස්ස පුස්ස පරිසංවේදෙන්ති. ඊළඟට පෙන්නනවා මේ සියලුම මෙබඳු දෘෂ්ටීන් මෙබඳු දැකීම් නැවත නැවත මේ ස්පර්ශායතයන්ගෙන් ස්පර්ශ කරලා කරලා තමයි යා විඳවන්නේ. එහෙම තමයි යා ඒව අත්දකින්නේ. එක්ක හිතින් කල්පනා කරනවා නැත්නම් මේ වාක් හරි දෘෂ්ටියට අහුම්කම් දෙනවා කවුරු හරි කෙනෙක් දේශනා කරද්දී. ඒවා සම්බන්ධ වෙච්ච පොත්පත් ආදී කියවනවා. මේ ස්පර්ශ ආයතන වලින්ම තමයි මේක හොඳට යා ග්‍රහණය කරගන්නේ. ඒතර එහෙම වෙන්න වෙන්න ඒකෙන් යම්සි වේදනාවකුත් පහළ වෙනවා. සමාජ යාග්ගේ හිතේ ඒ නිසා යම් සතුටක් ඇති වෙන්න පුළුවන්. යම් ලොකු දැඩි විශ්වාසයක් ගොඩනගෙන්න පුළුවන්. යම්ස කෙනෙක් කොන්න දැන් මාව බේරගන්න ඉන්නවා කියලා යම්ස සහනයක් ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි ගමු කෙනෙකුට අහන්න ලැබෙන දෘෂ්ටියක් යම්සි සර්ව බලධාරී දෙවි කෙනෙක් ඉන්නවා ඒ දෙවියන් අනිවාර්යයෙන්ම ඔබතුමාව නිදහස් කරනවා අනිවාර්යයෙන්ම මේ සංසාරෙන් නිදහස් කරනවා. ඔයාට පිහිට වෙනවා. මේ දෘෂ්ටි අහන්න ලැබෙනවා. ඉතින් යාට හරි කැමතියි ඉතින් ඒ දෘෂ්ටියට මොකද මොනා කරත් ප්‍රශ්නයක් නැහැ අන්තිමට දෙයියෝ ඇවිල්ලා මාව බේරනවා. දෙවියන් වහන්සේ තමයි මගේ ගැලවුම්කාරයා. මම ඉතින් මොන දේ කළත් එච්චර ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි දෙවියන් වහන්සේ ඇවිල්ලා මාව බේරගන්නවා. මේ දෘෂ්ටියට අනුව ඊට පස්සේ ආ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. කායික ක්‍රියාවන් කරන්නේ මේ දෘෂ්ටියට අනුරූපව. වචනය හසුරවන්නේත් මේ දෘෂ්ටියට අනුරූපව. ඊළඟට හිත හැසිරෙන්නේත් මේ දෘෂ්ටියට අනුරූපව. ඒ අම්ස කෙනෙක් මෙහෙම කටයුතු කරද්දී එයාගේ හිතේ විශ්වාසනිකුත් නොගොඩනගෙනවා. මොකද අර දෘෂ්ටිය එයා නැවත නැවත පරාමර්ශනය කරනවා. නැවත නැවත ස්පර්ශ කරනවා. ඒ පිළිබඳ පොතපත කියවනවා. ඒ පිළිබඳ දේශනාවට අහුම්කම් දෙනවා. නැවත නැවත ඒක කල්පනා කරනවා. ඉතින් එහෙම කරද්දී සමහර විට මේ දෘෂ්ටියට බරපතල විදිහට බැස ගැනීමක් ඒක උපාදාන කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ පහළ වෙන අවස්ථාවේදී උපාදාන පත්‍යා බහුව දැන් ඉතින් එයා ඉන්නේ දෘෂ්ටිගත වෙච්ච ලෝකයක. දැන් මේ සාමාන්‍ය සරලෝ සරල ලෝකයක නෙමෙයි ආ ඉන්නේ දෘෂ්ටිය මේ කරගෙන තනාගත් සංඥා වලින් පිරිච්ච දෘෂ්ටිය මුල් කරගෙන තනාගත් විවිධ විතර්ක සිතුවිලි වලින් පිරිච්ච බඳු කටයුතු වලින් පිරිච්ච ලෝකයක තමයි දැන් යා උපත ලබලා තියෙන්නේ. උපාදාන පත්‍යා භව, භව පත්‍යා ජාති, ජාති පත්‍යා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස් විපායාස සම්භාවන. ඒතර මෙන්න මේ බඳු දෘෂ්ටිගත වීමක්, ඒ තුල ඉපදීමක්, ඒ තුල වාසය කිරීමක්, උපාදාන කිරීමක් සහිතව තමයි යා දුකටපත් වෙන්නේ. කලින් මතක් කළා වගේ යම්ස කෙනෙක් ඒකට පටහැනිව නැගුණොත් නැත්නම් මේ දෘෂ්ටිය වැරදි Tamanට තේරෙන්න ගත්තොත් ඒකට අර Taman හදාගත්ත ලෝකය බිඳ වැටෙන්න ගන්නවා ඒක තර්ජනයකට ලක් වෙනවා ඒ හරහා එයාගේ හිතේ ලොකු පීඩාවක් චිත්ත පීඩාවක් බලාපොරොත්තු සුන්වීමක් තමයි සිද්ධ ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා යම්ස කෙනෙක් මේ ස්පර්ශ ආයතන වල හට ගැනීම ඒකේ අවසන් වීම මේක උපාදාන කළොත් එහෙම හට ගන්න පුළුවන් යම්සි ආස්වාදය ඒ ආස්වාදයේම තියෙන ආදීනවය ඊළඟ මේ ස්පර්ශ ආයතන වලින් නිදහස් වීම එහෙනම් මෙන්න මේ කාරණා හොඳින් තේරුම් අරගෙන කිසිවක් උපාදාන නොකර <clears throat> මේ தත්වෙන් ඔබට යන්න පුළුවන් උත්තරීතර தත්වයක් ඇතිවෙ ගත්තා නම් එහෙනම් එයාට අර දෘෂ්ටි නිසා පහළ වෙන පීඩාවක් ඇති වෙන්න හේතුවක් නැහැ ඊට පස්සේ මේ සූත්‍රයේ අවසානයක් වශයෙන් දැන් බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ දෘෂ්ටි ජාලාව. දැන් මෙතන අපි කතා කළා දෘෂ්ටි 62ක්. ඉතින් මේ බඳු දෘෂ්ටි 62ක් මේ මායя එළලා තියෙනවා. ඒකට උපමාවක් වශයෙන් පෙන්වන්නේ හරියට ඊටාම දක්ෂ කෙවුලෙක්. ඒ කියන්නේ මාළු මරණ, මසුන් මරණ තැනැත්තෙක් මාළුවෝ ඉන්න කුඩා දිය කඩਿੱත්තකට හොඳ ශක්තිමත් දැලක් දැම්මොත් එහෙම ඒ දැලට අහු වෙනවා ඔක්කොම මේ සත්තු ටික. ඔක්කොම මේ මාළු ටික ඒකට අහු වෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා මෙන්න මේ මායя මේ දැල එලලා තියෙන්නේ. ඒ නිසා අර ආධ්‍යාත්මික ජීවිතේ නැඹුරු වෙච්ච ඇතම් පිරිසකට බොහෝ පිරිසකට මේ දැලෙන් ගැලවෙන්න හැකියාවක් නැහැ. ඉතින් ඇත්තටම මේ සිංහල පරිවර්තනයේදී මේ දැල එළන තැනත්තා බුදුරජාන් වහන්සේ වශයෙන් නැත්නම් මේ මොකද මේක පැහැදිලි කිරීමක් වශයෙන් මෙන්න මේ බඳු දෘෂ්ටි 62ක් තියෙනවා කියලා අපිට පැහැදිලි කරලා දීලා ඒ අර්ථයෙන් මේ දැලෙලන්නේ බුදුරයන් වහන්සේ කියලා අර්ථෙනුත් මේ පැහැදිලි කරලා තිනවා මේ අර්ථකතනෙ. එහෙමත් නැත්නම් මේ පරිවර්තනය. නමුත් ඒකෙම අනිත් පැත්තකුත් ඇතම් ස්වාමීන් වහන්සේලා උදාහරණයක් වශයෙන් අනාලිය ස්වාමීන් වහන්සේ එහෙම පෙන්නනවා. මේ දැල එල්ලලා තියෙන්නේ ඇත්තටම මායя. බුදුරයන් වහන්සේ මේ දැලෙන් පණින ආකාරය අපිට කියලා දෙන්නේ. දැන් එළලා නම් තියෙන්නේ මායя. දීපං හිතනවා ඒ අත්කතනේ වඩා සුදුසුයි කියලා. මොකද මෙතන බුදුරජාණන් වහන්සේ අරන් තියෙන උපමාවත් ටිකක් අර මායයට ගන්න උපමාව. මායාව තමයි සමහරවිට පෙන්වන්නේ ඔය කෙවුලෙක් විදිහට මාළු අල්ලන තැනැත්තෙක් විදිහට. ඒකට එයාට අහු වෙනවා මේ සියලුම මාළු. සියලුම මත්සීන් මේ දැනට අහු වෙනවා. අන්න ඒ වගේ තමයි. ඒතර මේ මායя එලාගෙන ඉන්නවා මේ බඳු දෘෂ්ටි දැලක්. හුඟක් වෙලාවට මේ දැලේ දැනට පැටලීම තමයි සිද්ධ වෙන්නේ. දැනට අහුවීම තමයි සිද්ධ වෙන්නේ. දැන් ඊට පස්සේ ඊටාම වටිනා කාරණාවක් මේ සියලු විස්තරේ කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මේ බුදු කෙනෙක් ලෝකේ ජීවත් වෙනකොට තථාගතයන් වහන්සේ ලෝකේ ජීවත් වෙනකොට රහතන් වහන්සේ කෙනෙක් ජීවත් වෙනකොට එතකොට මේ කිසිම දෙයක් උපාදාන නොකර කිසිම භව බන්ධනයක් හදාගන්න නැතිව තමයි උන්වහන්සේලා වාසය කරන්නේ. උච්චින්න භව නෙත්තිකෝ භික්ඛවේ තථාගතස්ස කායෝ තිට්ඨති. හැබැයි උන්වහන්සේගේ කය පේන්න තියෙනවා. ඒ නිසා අපි හිතමු අපේ බුදු කෙනෙක් දැක්කනම් අපි ඒ කාලේ හිටියනම් අපි ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාන් වහන්සේ බණ දේශනා කරනකොට ධර්මයේ දේශනා කරනකොට අර ඉන්නේ බුදුරජාන් වහන්සේ කියලා අපිට ඒ ධර්මාසනයේ වැඩ ඉන්න බුදුරජාන් වහන්සේව පෙන්වන්න පුළුවන්. අත දිගේ කරලා පෙන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු ඔන්න රහතන් වහන්සේ කෙනෙක් පින්ඩපාතේ වඩිනකොට අපි අඳුනගත්තොත් එහෙම මේ රහතන් වහන්සේ වන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා. ඉතින් පින්නපාතේ වඩින සාරිපුත්ත මහරහතන් වහන්සේ දිහා බලලා මේ වැඩම කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා අපිට පෙන්වන්න පුළුවන්. හැබැයි ලස්සන කතාවක් මෙතන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. උච්චින්න භව නෙත්තිකෝ භික්ඛවේ තථාගතස්ස කායෝ තිටති. මහණෙනි මේ කයක් පේන්න තිබුණාට මොකද? උන්වහන්සේගේ හිතේ කිසිම භව තණ්හාවක් නැහැ. භව තණ්හාව සම්පූර්ණයෙන්ම මුලින පුටා දමලා තමයි උන්වහන්සේ වාසය කරන්නේ. ඒ නිසා යම් තාක්කල් අර කය පේන්න තියනවාද, කර කය පවතිනවාද, ඒ තාක්කල් මිනිස්සෙකුට තැනැත්තෙක්, කුජලයෙක්, බුදු කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් විදිහට ඒ තැනැත්තා පේනවා. හැබැයි මේ කය බිඳිලා පිරිනිවන් පෑමට ලක් වුණාට පස්සේ දැන් ඉතින් බලන්න දකින්න කෙනෙක් ඇත්තේ නැහැ. මේ කාරණාව සම්බන්ධයෙන් මතු කරන ඊටාම වටිනා සූත්‍රයක් වෙනවා අනුරාධ සූත්‍රය. කන්ද සංයුක්තිය. අපිට මේ සංසිද්ධිය ටිකක් විග්‍රහ කරලා බලන්න මේ අනුරාධ සූත්‍රය හුඟක් වටිනවා. ඒකත් ලස්සන කතාවක් මත තමයි පදනම් වෙලා තියෙන්නේ. එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වාසය කළා. ඉතින් ඒ වෙලාවේදීම අනුරාධ කියන ස්වාමීන් වහන්සේ නමකුත් ඒ ආසන්නයේ කුටියක වාසය කරනවා. ඉතින් එක්තරා තීර්ථකීන් පිරිසක් මේ අනුරාධ ස්වාමීන් වහන්සේව හම්බෙන්න එනවා. හම්බෙන්න ඇවිල්ලා අර සාමාන්‍යයෙන් තීර්ථකීන් ඉදිරිපත් කරන චතුස්කෝටික තර්කයක් මතු කරනවා. ඒ තර්කය ඇවිල්ලා මේ රහතන් වහන්සේගේ පිරිනුවන් පෑම සම්බන්ධයි. හෝති තථාගතෝ පරම්මරණ. මේ සතාපයන් වහන්සේ රහතන් වහන්සේ මරණයෙන් මත්තේ ඉන්නවද? ඒක තමයි එක ප්‍රකාශයක්. නහෝති තථාගතෝ පරම්මරණ. මේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැද්ද? හෝතිච නච හෝති තථාගතෝ පරම්මරණ. මේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා නැහැ කියන දෙකමද? නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණ. මේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවත් නෙමෙයි නැත්තේත් නොවේ කියන தത്വෙද. එතන මෙන්න මේ චතුස්කෝටික තර්කය මේ අනුරාධ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා අහනවා ඔබ වහන්සේ පිළිගන්නේ මේ හතරෙන් මොකද්ද? රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද? නැද්ද? ඉන්නව නැහැ දෙකමද? ඉන්නේත් නැහැ නැත්තේත් නැහැ කියන අවස්ථාවද? දැන් එතකොට මේ ප්‍රශ්නය ඇහුවාම අනුරාධ ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා නෑ මේ හතරෙන්ම පිට තත්වයක් තමයි රහතන් වහන්සේට බරණින් මත තියෙන්නේ කියලා. ඉතින් මේක කිව්වට පස්සේ අර තීර්ථකයෝ කියනවා එක්කෝ මේ අනුරාධ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මේ ළඟදී පැවිදි වෙච්ච තැනැත්තෙක් ඒ නිසා මේවා සම්බන්ධයෙන් කිසි ගැඹුරක් මේ ධර්මය ගැන ගැඹුරක් එයා දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ වගේ ප්‍රකාශයක් කරන්නේ. එහෙම නැත්නම් අමුම අමු මෝඩෙක්. ඒ නිසා තමයි මෙන්න මේ බඳු ප්‍රකාශයක් කරන්නේ. මොකද ඒගොල්ලෝ දන්නවා මේ හතරෙන් එකකින් තමයි මේක විස්තර කරන්න වෙන්නේ. එක්ක තථාගතයන් වහන්සේ ඉන්න ඕනේ එක්ක නැති වෙන්න ඕනේ ඉන්නව නැහැ දෙකම වෙන්න ඕනේ එහෙමත් නැත්නම් ඉන්නේත් නැහැ නැත්තේත් නැහැ කියන අවස්ථාවටපත් වෙනවා මේකෙන් පරිබාහිර අවස්ථාවක් මේ තථාගතයන් වහන්සේ මේ තැලැත්තාට සිද්ධ වෙන්න බෑ ඉතින් මේක තමයි ඒගොල්ලන්ගේ දැක්ම මේක තමයි ඒගොල්ලන්ගේ දෘෂ්ටිය ඊට පස්සේ ඒගොල්ලෝ ඉතින් අර උසුළු උසුළු කළා අවඥාවට ලක් කළා යන්න යනවා. මොකද බලාපොරොත්තු වෙච්ච පිළිතුරක් නෙමෙයි හම්බුනේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන්. ඒ නිසා උන්වහන්සේව අවඥාවට ලක් කළා යන්න යනවා. ඊපස්සේ දැන් මොකද කරන්නේ මේ අනුරාධ ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේව සම්මුඛ වෙන්න වැඩම කරනවා. වැඩම කළා ඉතින් මේ වෙච්ච සිද්ධිය දේශනා කරනවා. ප්‍රකාශ කරනවා. ඉතින් ප්‍රකාශ කරාට පස්සේ බුදුරජාන් වහන්සේ එකපාරට මේකට පිළිතුරු දෙන්නේ නැතිව මේ අනුරාධ ස්වාමීන් වහන්සේට බණක් කියනවා මේ යථා ස්වභාවය අවබෝධ වීම සඳහා සංකින් මඤ්ඤසේ අනුරාධය රූපං නිච්ඡං වා අනිච්ඡං වාති යන්දාල් ස්වාමීන් වහන්සේ අහනවා අනුරාධ මේ රූපය නිට්ටයද අනිත්‍යද ඒකට අනුරාධ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා අනිත්‍යයි ස්වාමීන් වහන්සේ යම්පණ අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති මේ අනිත්‍ය වූ ස්වභාවය සැපද නැත්නම් දුකද? දුක්ඛම් බන්ති. මේක දුකයි ස්වාමීනි. යම් පන අනිච්ඡන් දුක්ඛං උපරිණාම ධම්මං කල්ලන් නූතං සමනුපස්සිතං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහෙතම් බන්තු මේ බන්දු අනිත්‍ය වූ වෙනස් වීමකට විපරිණාමයට ලක් වෙන ස්වභාවයක් මම මගේ කියලා සැලකීම සුදුසුද නැද්ද සුදුසු නැත ස්වාමීනි. තස්මාතිය අනුරාධ යංකින්ච රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණිතං වා යන්දුරේ සම්පිකේවා සබ්බං රූපං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං තවදුරටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා අනුරාධය මේ අතීතයේ පහළ වෙච්ච රූප වේවා අනාගතයේ පහළ වෙන රූප වේවා වර්තමාන වශයෙන් පහළ වෙලා තියෙන රූප වේවා ඇතුළත පහළ වෙච්ච රූප වේවා බාහිර පහළ වෙච්ච රූප වේවා රළු ඕලාරික රූප වේවා බොහොම සූක්ෂම සියුම් රූප වේවා අපි සාමාන්‍යයෙන් හීනයි කියලා සම්මත කර පහත් කියලා සම්මත කරපු රූප වේවා උසස් ප්‍රණීතයි කියලා සම්මත කරපු රූප වේවා ළඟ තියෙන රූප වේවා ඈත තියෙන රූප වේවා මේ සියලුම රූප මේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති මේ එකක්වත් එකම රූපයක්වත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මෙන්න මේ කාරණාව අවබෝධ කරගන්න අවබෝධ කරගත යුතුයි මෙන්න මේකන තියෙන තනිකරම විතර විපස්සනාවක් තමයි බුදුරජාණන් වහන්සේ මේ අනුරාධ ස්වාමීන් වහන්සේට කියලා දෙන්නේ. ඒතර දැන් අපි දන්නවා මේ රූපේ මුල් කරගෙන කෙනෙක්ට සක්කාය දිට්ඨියක් ඇති වෙන්න පුළුවන්. එයාගේ කය. මේක තමයි මගේ කය මම හරි ලස්සනයි, මම හරි උසයි, මම මහතයි, මම දක්ෂයි. මේ කය හරි සුන්දරයි. මම තමයි ලස්සනම කියාගෙන අපි මේ කය මුල් කරගෙන කෙනෙක්ගේ හිතේ ලොකු බැඳීමක්, උඩඟු භාවයක්, උද්දාමයක්, සංහාවක්, ආසාවක්, සක්කාය දිට්ඨියක් ඇති වෙන්න පුළුවන්. නමුත් යම්සි කෙනෙක් විපස්සනාවක් වඩද්දී සතිපට්ඨානයක් වඩද්දී අපි තුමු කායනුපස්සනාවක් වඩද්දී එයාට තේරෙනවා මේ කය වෙනස් වෙනවා. මේ කයේ විවිධ ඉරියව් පවතිනවා. මේ කය ජරා ජීර්ණ වීමකට ලක් වෙනවා. මේ කයේ කොටස් ගොඩක් තියෙනවා. තවත් ගැඹුරකට ගියොත් මේ කය කියලා කියන්නේ ධාතු හතරක ක්‍රියාකාරීත්වයක්. මේ කය පමණක් නෙමෙයි මේ බාහිර වශයෙන් පේන්න තියෙන්නේ මේ ධාතු හතරක ක්‍රියාකාරීත්වයක්. ඇතුළත බාහිර කියලා දැන් ඒතකොට විශේෂත්වයක් නැහැ. කොහේ තියෙන ධාතු ක්‍රියාකාරීත්වයක් මේ එකකටවත් විශේෂ වටිනාකමක් දීමෙන් පළක් නැහැ. ඒක ඇවිල්ලා හුදු සම්මුතියක්. ඒතර තියෙන හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා යම්සි කෙනෙකුට වැටහෙන්න වැටහෙන්න යාගේ අර හිතේ තිබිච්ච අනවබෝධය අවිද්‍යාව දුරු වෙලා ඒ වුණාට විද්‍යාවක් නුවණක් පහළ වෙන්න පටන් ගන්නවා. මේ විදිහට යම්සි කෙනෙක් කටයුතු කරනවා නම් ටික ටික අර අවිද්‍යාව දුරු වෙන්න දුරු වෙන්න මේ රූපස්කන්ධේ යථා ස්වභාවය යාට වැටහෙන්න ගන්නවා. මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යාට තේරෙන්න ගන්නවා. මෙහෙම අවබෝධයක් ඇති වෙන්න ඇති වෙන්න අර සක්කාය දිට්ඨිය එහෙනම් ප්‍රහාණය වීමක් ඒ අපි දීපු අධික වටිනාකම් අඩුවීමක් මම මගේ කියා ගැනීම අඩුවීමක් ඒවා සෑහෙන්න ඉවත් වෙලා මේක මම මගේ කියා ගන්න දෙයක් නැහැ මෙතන. සත්වයේ පුජ්‍යලයක් මමෙක් නැහැ මෙතන. මේ අවිද්‍යාව නිසයි එහෙම එකක් හදාගෙන ඉඳලා තියෙන්නේ කියලා මෙන්න මේ සිද්ධ වෙලා තිබිච්ච පටලැවිල්ල කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒකට බුදුරජාණන් වහන්සේ මේක තව විස්තර කරලා පුළුල් කරලා පෙන්නනවා මේක මේ ඇතුළත කය පමණක් නෙමෙයි දැන් ඉතින් බාහිරටත් දාලා බලන්න. වර්තමානට විතරක් නෙමෙයි අතීතේට අනාගතේටත් දාලා බලන්න. මේක මේ රළු වස්තු වලට නැත්නම් රළු අරමුණු වලට විතරක් නෙවෙයි බොහොම සියුම් භෞතික අරමුණු වලටත් දාලා බලන්න. ළඟ තියෙන දේවල් වලට විතරක් නෙවෙයි මේක දුර තියෙන දේවල් වලටත් දාලා බලන්න. මේ හැම 11 ආකාරයෙන්ම සියලුම රූප මේ එකක්වත් මම නෙමෙයි එකක්වත් මගේ නෙමෙයි එකක්වත් මගේ ආත්මේ නෙමෙයි. මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ හොඳට මතක් කරලා දෙනවා මේ අනුරාධ ස්වාමීන් වහන්සේට. එතකොට මේ ආකාරයෙන්ම වේදනාව සම්බන්ධව මතක් කරලා දෙනවා. මේ ආකාරයෙන්ම සංඥා ස්කන්ධය සම්බන්ධව මතක් කරලා දෙනවා. මේ ආකාරයෙන්ම සංස්කාර ස්කන්ධය සම්බන්ධයෙන්ුත් මතක් කරලා දෙනවා. මේ ආකාරයෙන්ම විඥාන ස්කන්ධය සම්බන්ධව මතක් කරලා දෙනවා. මෙහෙම මතක් කරලා දීලා දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්න රණනාවක් අහනවා මේ අනුරාධ ස්වාමීන් වහන්සේ. රූපන් තථාගතෝති සමනුපස්සති එතකොට අනුරාධ ඔබ තථාගතයන් වහන්සේ කියලා දකින්නේ. නැත්නම් මේ රහතන් වහන්සේ කියලා දකින්නේ. බුදුරජාන් වහන්සේ කියලා දකින්නේ මේ රූපයේද? නොහේතම් බන්තේ. නැහැ ස්වාමීනි. ඒ කියන්නේ දැන් මෙතන එයාට තේරුණා මේ අනුරාධ ස්වාමීන් වහන්සේට තේරුණා මේ රූපස්කන්ධයේ කෙනෙක් නැහැ. රූපස්කන්ධයේ සත්‍යයේ පුජ්‍යලයක් මමෙක් කියලා පනව ගන්න විදිහක් නැහැ. දැන් තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක්. ඡන්න භංගුර ස්වභාවයක්. ඇතිව නැතිව යන ස්වභාවයක්. එහෙනම් ඒ රූපස්කන්ධය රහතන් වහන්සේ කියලා කියන එකේ සාධාරණකමක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යනවා එහෙනම් වේදනාස්කන්ධයද ඔබ තථාගතෝ තථාගතයන් වහන්සේ කියලා සලකන්නේ. එතකොටත් මේ උත්තර දෙනවා ඒකත් නෙමෙයි කියලා. එහෙනම් සංස්කාර සංඥාස්කන්ධයද ඒකත් නෙමෙයි කියලා. විඥානස්කන්ධයද ඒකත් නෙමෙයි කියලා. එහෙනම් ඒ කියන්නේ එක එකක් ස්කන්ධ වශයෙන් ගත්තාම වෙන්වෙන් වශයෙන් ගත්තාම මේ එක එකක පුද්ගලයෙක් සත්වෙක් තැනැත්තෙක් ආත්ම භාවයක් නැති බව නැති මේ අනුරාධ ස්වාමීන් වහන්සේට වැටහිලායි තියෙන්නේ. ඒ නිසා එක එකක් ගානේ බුදුහාමුදුරුව ප්‍රශ්න කරාම ඒ එකක්වත් තථාගතයන් වහන්සේ කියලා සලකන්නේ නැහැ කියලා දැන් ඔන්න දේශනා කරනවා. උත්තර දෙනවා. සංකින් මඤ්ඤසේ අනුරාධ. රූපස්මින් තථාගතෝති සමනිපස්සති. එහෙමනම් අනුරාධ ඔබ සලකනවාද මේ තථාගතයන් වහන්සේ රූපය ඇතුලේ ඉන්නවා කියලා? පස්සේ ඉන්නවා කියලා. ඉතින් ඒකත් නෑ කියලා. ඒ වගේම එහෙම නැත්නම් වේදනාවේ සංඥාවල සංස්කාරවල විඥානවල මේවා ඇතුලේ සතාජන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා සලකනවාද? ඒකත් නෑ කියලා. එහෙමත් නැත්නම් රූපයෙන් පරිබාහිරව සතාජන් වහන්සේ ඉන්නවා කියලා සලකනවාද? ඒකත් නෑ කියලා. වේදනාවන්ගෙන් පරිබාහිරව ඒකත් නෑ. සංඥාවන්ගෙන් පරිබාහිරව ඒකත් නෑ. සංස්කාරයන්ගෙන් පරිබාහිරව ඒකත් නෑ. විඥානයන්ගෙන් පරිබාහිරව ඒකක් නැහැ. ඒ කියන්නේ ස්කන්ධ පහෙන් පරිබාහිරව තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා එහෙම සලකන්නත් බෑ. තංකින් මඤ්ඤසේ අනුරාධ රූපං වේදනා සංඥා සංඛාරා විඥානං තථාගතෝ සමනුපස්සති. ඒ කියන්නේ මේ පහම එකතු කරාට පස්සේ මේ ගොඩවල් පහම ආවට පස්සේ දැන් ඔන්න තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා සලකනවා. එහෙමත් නැහැ. එහෙනම් මේ අනුරාග රූපී නොවන වේදනාවක් නොවන සංඤී නොවන සංස්කාරමය නොවන විඥානයකින් විඥානයකුත් නොවන තත්වයක් තථාගතයන් වහන්සේ කියලා සලකනවා. ඒකක් නෑ. ඉතින් එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ ස්කන්ධ පහ මුල් කරගෙන අනුරාධ ස්වාමීන් වහන්සේට කියලා දෙනවා මේ එක එක ස්කන්ධයක් ඇති නැති යන ස්වභාවයක් තියෙන්නේ. මේවා අස්සේ මේවා ඇතුලේ ගන්න කියලා සාරයක් ඇත්තේ නැහැ. ආත්ම ස්වභාවයක් ඇත්තේ නැහැ. ඒක මේ මෙලවදීම කෙනෙකුට තේරෙනවා. එයා විපස්සනාවක් වැඩුවා නම් එයාට මෙලවදීම ඒක තේරෙන්න ගන්නවා. කායනුපස්සනාවක් වඩන්න වඩන්න කෙනෙකුට තේරෙනවා මේ රූපස්කන්ධය ඇතුලේ ගන්න කියලා සාරයක් නැහැ. ගන්න කියලා ආත්මයක් නැහැ. ගන්න කියලා පුජ්‍යලයක් තැනැත්තෙක් මමෙක් නැහැ. වේදනාන වේදනානුපස්සනාවක් වඩද්දී කෙනෙකුට තේරෙනවා මේ වේදනාවල ගන්න කියලා සාරයක් නැහැ. අස්සේ තැනැත්තේ පුද්ගලයේ එහෙම එකක් නැහැ. චිත්තානුපසනාවක් වඩද්දි කෙනෙකුට තේරෙනවා මේ සංඥාවල සංස්කාරවල විඥානවල ගන්න කියලා එහෙම සාරයක් නැහැ. පුද්ගල භාවයක් නැහැ. ඒ වෙලාවෙ ඇති වෙන තේන ස්වභාවයක්. ධම්මානුපසනාවක් වඩද්දි තේරෙනවා මේ ස්කන්ධ පහේම කිසිම ගන්න කියලා සාරයක් තැනැත්තේ පුද්ගල භාවයක් ඇත්තේ නැහැ. ඒවා හුදු හේතුපත්‍යයෙන් හටගත්ත දේවල් හට අරගෙන බොහොම ෂණිකව නිරුද්ධ වෙලා යනවා මිසක් ඒක දිගට පැවැත්මක් ඇත්තෙත් නැහැ. ඒ බඳු අනිත්‍ය වූ ස්වභාවයක් අනිවාර්යයෙන්ම දුකයි. ඒ බඳු தත්ත්වයක් තුළ ආත්ම භාවය සැලකීමේ කිසි පළක් නැහැ. දැන් මෙන්න මේ විදිහට හේතු ගැන්නුවාට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්න කරනවා මේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් උන්වහන්සේ දීපු පිළිතුරු සම්බන්ධව. දැන් අර තීර්ථකය ඇවිල්ලා ප්‍රශ්න කරාම මේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා කියලා කියන්නෙත් නැතුව නැහැ කියලා කියන්නෙත් නැතුව ඉන්නවයි නැහැයි දෙකම කියලා කියන්නෙත් නැතුව ඉන්නේත් නැහැ නැත්තේත් නැහැ කියන්නෙත් නැතුව ඊටත් පරිබාහිරව මේ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා මරණින් මත්තේ කිව්වහම ඒ කියපු උත්තරය නිවැරදිද ඉතින් එතකොට අනුරාධ ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නවා Taman දීපු උත්තරේ නිවැරදි මේ නිවැරදි නැහැ කියලා. ඒකත් සාවද්දයි වැරදි සහගතයි කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සාදු සාදු අනුරාධ. පුබ්බේ චාහං අනුරාධ ඒ තරහිච දුක්ඛං චේව පඤ්ඤාපේමි දුක්ඛස්ත නිරෝධಂತಿ. හොඳයි අනුරාධ මම මේ කලිනුත් දේශනා කරන්නේ කලේ දැනුත් දේශනා කරන්නේ එකම දෙයක් ඒ තමයි දුකක් පවතිනවා දුකක් තමයි මම මේ පණවන්නේ ඒ දුක තමයි නිරුද්ධ වෙලා යන්නේ. ඒතර සත්වයේගේ පුජ්‍යලයේගේ මමෙක්ගේ තැනැත්තෙක්ගේ පැනවීමක් ඇත්තේ නැහැ. එතකොට අපි තේරුම් ගන්න තියෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් රහත් වුණාට පස්සේ උන්වහන්සේගේ ඒ සියලු ස්කන්ධයන් තාම අවසන් වෙලා නැහැ යම්කිසි ශේෂයක් දකින්න ලැබෙනවා ඉතින් අපිට පුළුවන් ඉතින් මේ ශේෂ වෙච්ච ස්කන්ධ මුල් කරගෙන අන්න අරයා රහත් වෙලා අන්න මේ ඉන්නේ රහතන් වහන්සේ මේ ඉන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා ඉතින් අපිට එහෙම නම් ගම් දීලා කතා කරන්න පුළුවන් අර රූපේ දැකලා. නමුත් ඇත්ත වශයෙන් එතන දැන් සත්ව පුජ්‍යල භාවයක් ඇත්තේ නැහැ. උන්වහන්සේලා ඒක අභිභවා ගිහිල්ලා ඒක ඉක්මවා ගිහිල්ලා ඒ සම්මුතිය ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒතර මේ කාරණාවම තව තව ටිකක් විස්තර වෙන අවස්ථාවක් අපිට හම්බ වෙනවා වජිරා සූත්‍රයේ බික්කුණි සංයුත්තේ. එතෙන්දී වජිරා කියන රහත් තෙරණිය පැතිගන්වන්න ඉදිරිපත් වෙන මාරයා ඇවිල්ලා අහනවා මේ මෙතන මේ සත්වයා කවුරු විසින්ද හැදුවේ? මේ සත්වයාගේ අයිතිකාරයා කවුද? සත්වයක් මුල් කරගෙන එයා ප්‍රශ්න ගෙනලාවක් අහනවා. මේ මාරයා මේ වජිරා රහත් පෙරණියව එක්තරා අන්දමකින් පටලවන්න, තැති ගන්නවන්න තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ. ඊතර වජිරා තෙරණිය උත්තරයක් දෙනවා කින්නු සත්තෝති පච්චේසි මාර දිට්ටි ගතන්නුතේ සුද්ධ සංඛාර පුඤ්ජෝයන් නයිද සත්තුප ලබ්බති මේ කොහෙද මේ සත්‍යයක් ලැබෙන්නේ මේ ඔබගේ තියෙන මේ මාර දෘෂ්ටියක් අනික මේ වැරදි දෘෂ්ටියක් ඔබ මේ අරගෙන තියෙන්නේ මෙතන මොකද්ද තියෙන්නේ? සුද්ධ සංඛාර පුඤ්ඤෝයම්. මෙතන මේ හුදු සංස්කාර පිණක් තියෙන්නේ. නයිද සද්දූප ලබ්බති. මෙතන සත්වයක් ලැබෙන්නේ නැහැ. මෙතන හුදු සංස්කාර පිණක් තියෙන්නේ. ඒ මිසක් මෙතන සත්වයක් පුජ්‍යලයක් මමෙක් තැනැත්තෙක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකට උදාහරණයක් දෙනවා හරි ලස්සන මේ වජිරා රහත් තෙරණිය යතාහි අංග සම්භාරා පෝති සද්දෝ රතෝ ඉති එවං කන්දේසු සන්තේසු තෝති සත්තෝති සම්මුති. දැන් අපි දන්නවා වාහනයක් අපි කතා කරොත් සමහරලාට රෝද තියෙනවා. ඒකේ රෝද හයි කරන්න යකඩ දාලා තියෙනවා. ඊළඟට ඒවා හොඳට මූට්ටු කරලා ඇන දාලා මුරිචි දාලා තද කරලා තියෙනවා. ඊට පස්සේ එන්ජිමක් සවි කරලා තියෙනවා. ඊට පස්සේ සුක්කානමක් සවි කරලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඉන්ධන දාන්න ඒවත් ඉතින් සකස් කරලා තියෙනවා. ඉතින් මේ වගේ බොහොම සකස් කිරීම් රාශියක් කරලා ඊට පස්සේ ඒක නැගලා ඉන්න සීට් එහෙම හයි කළා. ඉඳගෙන ඉන්න වාඩි වෙලා ඉන්න සීට් එහෙමත් හයි කළා. අවශ්‍ය කරන අනෙකුත් විදුලි බබළු ආදී දේවලුත් හයි කළා. පාට ගාලා ලස්සන කරලා තිබ්බහම ඉතින් අපි නමක් දෙනවා මේ තියෙන්නේ කාර් කාර් එකක්. මේ තියෙන්නේ වෑන් එකක්. මේ තියෙන්නේ බස් එකක්. අපිට නමක් දෙන්න පුළුවන්. ඉතින් එදා කාලේ හැටියට මේ වජිරා රහත් තෙරණිය කියනවා මේ යම් යම් කොටස් එකතු කළා හැදුවාම ඒකට රතයක් කියලා කියනවා. කරත්තයක් කියලා කියනවා. අංග සම්භාරයක් එකතු වෙලා තියෙන. කැලි ගොඩක් එකතු කරලා තියෙන. ඒකට මූට්ටු කරලා තියෙන. ඒකට අපි ඒකට රතයක් කියනවා. ඒකට කරත්තයක් කියනවා. ඒකට කාර් එකක් කියනවා. මේකට ලොරියක් කියනවා. දුම්රියක් කියනවා. හැබැයි එතන ඇත්ත වශයෙන්ම කාර් එකක් නැහැ. ඇත්ත වශයෙන්ම දුම්රියක් නැහැ. ඇත්ත වශයෙන්ම කරත්තයක් නැහැ. මේ කැලි ගොඩක එකතුවක් තියෙන්නේ. කැලි ගොඩ එකතු වුනහම අපි නමක් දීලා තියෙනවා. අපි සම්මුතියක් පනවලා තියෙනවා මේකට කියන්නේ කරත්තය කියලා. මේකට කියන්නේ මෝටර් සයිකලය කියලා. මේකට කියන්නේ කාර් එක කියලා. මේකට කියන්නේ වෑන් එක කියලා. මේකට කියන්නේ බස් එක කියලා. මේකට කියන්නේ කෝච්චිය කියලා. ඉතින් මේ අපි මිනිස්සු අතර ඇති කරගත්ත සම්මුතියක් තියෙනවා. ඒවං කන්දේසු සම්තේසු හෝති සප්තෝති සම්මුති. ඊට පස්සේ මේ රහත් වෙනනේ පැහැදිලි කරනවා අන්න ඒ වගේ තමයි මේ විවිධාකාර ස්කන්ධයන් එක්කාසු වුණාට පස්සේ අපි පැනවීමක් කළා තියෙනවා මෙතනට සත්වෙක් කියලා. ඒ සත්වයාගේ හැඩහුරුකම් අනුව අපි ඒකට නම් ගම් දීලා තියෙනවා. ඒ සත්වයා කකුල් දෙකක් එක්ක පියාඹනවා නම් ඔන්න අපි කියන කුරුල්ලෙක් කියලා. ඒ සතු ඒ සත්වයාට මේ කකුල් නැහැ වරල් එක්ක එයා පීනනවා නම් අපි කියනවා මාළුවෙක් කියලා. ඒ සත්වයා ඇවිදිනවා නම් කකුල් දෙකකින් අපි තුමු එයාට ඔලුවක් හිසක් ඒ ඔක්කොම ටික පේන්න දෙනවා අපි තුමු ඔන්න මිනිස්සෙක් කියනවා. මේ සත්‍ය ඇවිදින්නේ කකුල් හතරකින් නම් ඔන්න තිරසංගත සත්වෙක් කියනවා. බල්ලෙක් පූසෙක් කියලා කියනවා. ඉතින් ඒ වගේ අපි මේ ව්‍යවහාර කරන්න ඒගොල්ලන්ව වෙන් වෙන්ව අඳුනගන්න අපි අපි අතර sannivedanaya කරගන්න අපි මේ දාගෙන තියනවා නම් රාශියක් සම්මුති රාශියක් අපි පනවගෙන තියනවා. ඇත්ත වශයෙන් හැබැයි මෙතන සත්‍යයේ පුජ්‍යලයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ආයත ආදුරට විස්තර කරනවා දුක්ඛ මේවහි සම්භෝති දුක්ඛං තිට්ඨති වේතිච නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති නාඤ්ඤත්‍ර දුක්ඛා නිරුද්ධති. මෙතන හුදෙක් දුකක්මයි පහළලා තියෙන්නේ දුකක්මයි පවතින්නේ. දුකෙන් පරිබාහිර දුකෙන් තොර දෙයක් නෙමෙයි මෙතන මේ තියෙන්නේ. මෙතන හුදෙක් දුකක් පහළලා දුකක් නිරුද්ධ වෙලා යamak තියෙන්නේ. ඉතින් අර බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේම අනුරාධ ස්වාමීන් වහන්සේට මේ රහත් පෙරණියත් මාර දිව්‍ය පුත්‍රයාට කියලා දෙනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ බුදු වුණාට පස්සේ රහතන් වහන්සේලා සෝපාදිශේෂ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ ඒතර උන්වහන්සේලාව අපි කෙනෙක්ගේ පුජ්‍යලයේක රහතන් වහන්සේ කෙනෙක්ගේ බුදු කෙනෙක් කියලා අඳුනගන්නවා අර පේන්න තියෙන රූපය දැකලා හැබැයි ඇත්ත වශයෙන් උන්වහන්සේලා ඒ රූපේ උපාදාන කරගෙන නෙමෙයි ඉන්නේ වේදනාවන් සංඥාවන් සංස්කාරයන් විඥානයන් කිසිවක් උපාදාන කරගෙන නෙමෙයි ඉන්නේ එතන ඒ නිසා සත්වයක් පුජ්‍යලයක් තැනැත්තෙක් ආත්ම භාවයක් පණවන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ தත්ත්වය ඇත්තටම හරි ගැඹුරුයි. ඊටාම ගැඹුරු කාරණාවක් මේ බුදුරජාන් වහන්සේ මතු කළා දෙන්නේ. මේකට හරි ලස්සන උපමාවක් දෙනවා පූජනීය කටුකුරුන්දේ ඥානানন্দ සාමීන් වහන්සේ. උන්වහන්සේ කියනවා මේ ගඟක හෝ මුහුදක යම්කිසි දියසුලියක් හටගත්තාම ඒ දියසුලිය ක්‍රියාත්මක වෙන තාක් දියසුලිය කරකැවෙන තාක් අපිට පෙන්වන්න පුළුවන් අන්න අතන දියසුලියක් තියෙනවා අන්න මෙතන දියසුලියක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි හිතමු මේ දියසුලිය අවසන් වුණා. දියසුලිය අහෝසි වුණා, දියසුලිය නතර වුණා. දැන් දියසුලියක් නැහැ. හැබැයි ඒ දියසුලිය කරකැවෙන අවස්ථාවේදී ඒ කරකැවිල්ල නිසා පහළ වෙච්ච ජවය මුල් කරගෙන ඒ ආවාටය මුල් කරගෙන යම්සි කොළ රොඩු ටිකක් යම්සි කැලි කසල ටිකක් එයා ඇදගත්තා. උපාදාන කරගත්තා. දේසුරිය නතර වුණාට පස්සේ අර ඒ ඇදගත්ත කෝටු කෑලි ටික ඇදගත්ත රොඩු කෑලි ටික ඇදගත්ත කැලි කසල ටික තාමත් නිකන් එතන කැරේ කැරේ තියෙනවා. හැබැයි දියසුලිය නම් දැන් නතර වෙලා අර රොඩු ටික විතරක් එතන නිකන් නතර වෙලා තැරන්දි තැරන්දි තියෙනවා. ඉතින් ඒකට කෙනෙකුට පෙන්වන්න පුළුවන් අන්න අතන දියසුලියක් තිබුණා කියලා. අර කෝටු කෑලි ටික අර කැලි කසල ටික දැකලා මුල් කරගෙන. අන්න ඒ වගේ තමයි කියනවා මේ රහතන් වහන්සේත් රහත් වෙන්න කලින් ඒ පහළ වෙලා තිබිච්ච ක්‍රියාකාරීත්වය නිසා ඒ පහළ වෙලා තිබිච්ච තණ්හාව නිසා යා උපාදාන කරලා තිබුණා මේ යම්සි ස්කන්ධයන් ස්වභාවයක්. හැබැයි දැන් රහත් වුණාට පස්සේ මේ සියලු උපාදාන අවසන් වුණා. හැබැයි ඉතින් අර ඉතිරි වෙච්ච කොළරොඩු ටික වගේ මේ කය තාම පවතිනවා. ඒක තාම මිය ගිහිල්ලා නැහැ. ඉතින් ඒක දැකලා තමයි අපි කියන්නේ ආ මේ බුදු කෙනෙක් මේ ඉන්න රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඒ නිසා ඊටම ගැඹුරු කාරණාවක් මේ බුදුරජාන් වහන්සේ මේ ප්‍රප්‍රජාල සූත්‍රයේ අවසානයේදී මතක් කරන්නේ මේ තථාගතයන් වහන්සේ තනිකරම මේ භව තණ්හාව මුනිනුකුටා දමලා තමයි වාසය කරන්නේ. ඒ කය පැවතුනාට මොකද එතන කිසි භව තණ්හාවක් ඇත්තේ නැහැ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක තමයි මේ ඒ කය පේන දින කය තමයි අනිත් පිරිස දකින්නේ. උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයටපත් වුණාම. ඒ කියන්නේ අත් වශයෙන් පරිණාම අනුපාදිශේෂ වශයෙන්ම පරිනිර්වාණයටපත් වුණාට පස්සේ දැන් ඉතින් කිසි දෙයක් පේන්නේ නැහැ. එතකොට තේරුම් ගන්න තියෙන තව කාරණාවක් තමයි ඒ කියන්නේ මේ බුදුරයන් වහන්සේ පිරිනුවන් පාන්න කලින්ම එතන තථාගතයන් වහන්සේ කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් බුදුරයන් වහන්සේ වහන් බුදුරයන් වහන්සේ කෙනෙක් කියලා පුජ්‍යලයක් වශයෙන් තනත්තෙක් වශයෙන් මමෙක් වශයෙන් කෙනෙක් වශයෙන් කතා කිරීමත් නිවැරදි වෙන්නේ නැහැ. ඒ කියන්නේ වර්තමාන වශයෙන් මෙතන කෙනෙක් නැහැ. වර්තමාන වශයෙන්ම තථාගතයන් වහන්සේ කෙනෙක් නැහැ. සත්ත්ව පුජ්‍යල භාවයක් එතන ඇත්තේ නැහැ. ඒක අභිභවායාමක්, ඒක ඉක්මවායාමක්. ඒ රහතන් වහන්සේ වෙනකොට කළා තියෙනවා. ඉතින් මේ විදිහට ඊටාම ගැඹුරින් මේ කාරණා මතු කරාට පස්සේ දැන් ඉතින් ඒක අහගෙන හිටපු ආනන්ද සාමින් වහන්සේ ප්‍රකාශයක් කරනවා අච්චරියම් බන්තේ අබ්බූතම් බන්තේ කෝ නාවායම් බන්තේ ධම්මපරියායෝති ස්වාමීනි මේ දේශනාව ආශ්චර්යයක් මේක ඊටාම අద్භූතයි මේ දේශනාවට කියන්න පුළුවන් මේ ධර්මපරියායට කියන්න පුළුවන් නම මොකද්ද එමනම් ආනන්ද මෙන්න මෙහෙම හිතාගන්න අත්ත ජාලන්තිපි නන්දාරෙහි මේක හිතාගන්න මේක අර්ථ ජාලාවක් <clears throat> විවිධාකාර අර්ථ මුල් කරගත්ත දැලක් මේක මේ මම දේශනා කළේ ධම්ම ජාලන්තිපි මේක ධර්මය ඒක රාශී කරපු දැලක් මම මේ දේශනා කරේ බ්‍රහ්ම ජාලන්තිපි මේ බ්‍රහ්මෙන් බ්‍රහ්ම දැලක් මේ දේශනා කළේ ditthi ජාලන්තිපි මේ විවිධාකාර දෘෂ්ටීන් දැලක් මම මේ දේශනා කරේ අනුත්තරෝ සංගාම විජයෝතිපි සංදාරේ හිති මේ අනුත්තර වූ සියලු සංග්‍රාමයන් සියලු මේ කෙලෙස් යුද්ධය ජය ගන්න පුළුවන් දැලක් තමයි මම මේ දේශනා කළේ. ඉතින් මේ දේශනාවෙන් පස්සෙත් ඉතින් භික්ෂුන් වහන්සේලා ආනන්ද සාමිනාසේ ඊටාම සතුටටපත් වුණා කියලා කියනවා. ඒ වගේමයි අවසාන වශයෙන් සඳහන් වෙනවා ඉමස්පින්ච පන වෙය්‍යා කරණමස්මින් භඤ්ඤමානේ දසසහස්සී ලෝක ධාතු අකම්පිතාති කියලා දේශනා කරනවා. ඒ කියන්නේ මේ දේශනාව අවසානයේ මේ දහසහස්ත්‍රී ලෝක ධාතුව කම්පා වුණා කියලා දේශනා කරනවා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මොකද මේ බුදු කෙනෙක් පහළ වෙලා පමණයි මේ දෘෂ්ටි දාලාව ලෝකෙට හෙළි කරන්නේ. හුඟක් වෙලාවට වෙන්නේ අර ඊටාම අතලොස්සයි ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙලා මේ සසරින් ගැලවෙන්න කියලා වෑයම් කරන්නේ. අවාසනාවට ඒ අයත් ගිහිල්ලා දෘෂ්ටිගත වෙලා ඒ දෘෂ්ටිවලම හිර වෙලා සංසාරෙන් ගැලවෙන්න බැරුව ආත්මෙන් ආත්මයට භවයෙන් භවයට ගමන් කරමින් ගමන් කරමින් තමයි ගත කරන අවාසනාවන්ත තත්ත්වයක් තමයි තියෙන්නේ. අන්න ඒ බඳු මේ අවාසනාවන්ත తত্ত্বය තමයි මේ බුදුරජාන් වහන්සේ පෙන්ලා දීලා ඒ ආධ්‍යාත්මික ජීවිතේ නැඹුරු වෙච්ච යම්සි පිරිසක් යම් හෝ අවස්ථාවක මේ බඳු දෘෂ්ටිගත වීම වල හිර වුණොත් ඒවැ හිර වෙන්නේ නැතුව ඒවෙන් ගැලවෙන්න මෙන්න මේ මාර්ගය පෙන්ලා දෙන්න. ඒ නිසා ඒ බඳු ඒ බඳු දහමක් දේශනා කරාම ලෝකේ කම්පා වුණා කියන එක ඉතින් මටත් හිතෙනවා අනිවාර්යෙන් අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා මේ කාරණා තේරුම් අරගෙන අපේ හිතවල කිසිම දෘෂ්ටියක් පරාමර්ශණය කිරීමක් කරන්නේ නැතිව උපාදාන කිරීමක් කරන්නේ නැතුව සියලු දෘෂ්ටීන් අතහැරලා සියලු උපාදානයන් අතහැරලා නිදහස් වෙච්ච හිතක් හදාගන්න පවත්වන්න දිගට පවත්වන්න අපිට මේ ධර්මදේශනා මාලාව හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනා මාලාවත් මේ අද ධර්ම දේශනාවත් මේ බ්‍රහ්මජාල සූත්‍රය මුල් කරගත් ධර්ම දේශනා මාලාවත් මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම පෙරවන් සරණයි.